අප නිසකෙන්නේ නැත උපේක්ෂාව ගැන සරල කරුණකින් කියන්නේ පිටපත් අද උපේක්ෂා භාවනාව කරන ආකාරයේ දේශනා කරන බව සිතපත් කළා. උපේක්ෂා භාවනාවට අරමුණු කරගන්නේ සබ්බේ සත්තා කම්මස්සකා සියලුම සත්‍යෝ කර්මයේ ශ්‍රේතිය කොට ඇත්තාහ කියන සිතේවිද. උපේක්ෂා භාවනාව නිසි පරිදි කිරීමට කර්මය ගැන සාමාන්‍ය හෝ දැනීමක් තිබිය යුතු නිසා මේක ප්‍රථමයෙන් මෙම ආයත උපේක්ෂා කර්මය ගැන මා ධර්ම දේශනාවක් පවත්වා නැති නිසා එම එලෙසින්ම විශේෂයෙන්ම කුසල කර්ම හොඳින් කිරීමට කලින් පිළිබඳ අවබෝධයක් තිබී ඒක නිසා අප අද කල්පනා කළා මේ ඇයට කර්මය පිළිබඳව සරල ධර්ම දේශනාවක් ඇතිවෙනවා. ඉන් අනතුරුව උපේක්ෂා භාවනා වඩන ආකාරය කීමට. කර්මය කියන එක නිශ්චිත වූ කුණු ක්ෂේත්‍රයක් වූවත් අප අද ප්‍රකාශ කිරීමට අදහස් කරන්නේ සංසිද්ධ වූ සරල චිති අනුශාසනාවක්. කර්මය කියන එක පොදු වචනයක් කුසල අකුසල කියන දෙකම එකට යොදාගත හැකි. බුදුරජාණන් වහන්සේ කර්මය විස්තර කරන්නේ චේතනාහං වික්ඛවේ සම්මං වදාමි චේතේස්සා සම්මං කරෝති කායේන වාචා මනසා කියලා. මහණෙනි මම චේතනා වන කර්මයයි කියලා ප්‍රකාශ කරනවා. එසේ චේතනාවක් සිදුකොටම චේතේ ස්වාර්ථතාම කම්මං කරෝති කායේන වාචා මනසා කයිනීසිතින් වචනයෙන් යන තුන්දරින් කර්ම සිදු කරනවා. කුසල හෝ අකුසල කායික කර්මයක් සිදු කරන විට කර්මාර්ථ වශයෙන් සිදුවන්නේ චේතනාව මුල් වූ චිත්ත සංස්කාර සමූහයක් හිත තුළින් ගලා යන්නේ. ඒ චිත්ත සංස්කාරයන් අනුකූලව කාය සංස්කාරය කියනවා. ඒ කියන්නේ කය අසුරන්නට පුළුවන් වෙනවා. ඒකයි කායික කුසලෝ අකුසල ක්‍රියාවලිය තුළදී සිදුවන පරමාත්මය ධර්මතාවය. ඒ වගේම තමයි වාචික කුසල අකුසල කර්මයක් සිදු කරන විට අර චේතනාව මුල් වූ චේතනාව ප්‍රමුඛෝ චිත්ත සංස්කාර ටිකක් පිටතලින් දැනිට වෙනවා ඒ චිත්ත සංස්කාරයට අනුකූලව ශබ්ද තරංග ශබ්ද ඇති වී නැති වී යනවා මෙලෙසින්ම තමයි මානසික කුසල කුසල කර්මත් ඒ මානසික කුසල කුසල කර්ම සිදු කරන විට සිදුවන්නේ චේතනාව මුල් වූ චිත්ත සංස්කාර රාශියක් පිටතලින් ගලා යනවා මෙමෙ නිසා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ චේතනාහං වික්ඛවේ කම්මං වදාමි කියලා මහන්නේ මම චේතනාවම කර්මය කියලා ප්‍රකාශ කරනවා කියලා. ඒ චේතනාවකින් තොරව යම් කිසි දෙයක් සිදු කරනවා නම් මේ කරන ඒ කරන කියන දේ සත්‍ය වශයෙන්ම කර්මයක් බවට පත්වන්නේ නැහැ. දැන් මේ ආකාරය යනකොට මේ සතුන් මැරෙනවා මේ මැරීමේ චේතනාවක් නැති නිසා එතන කාණගත කුසලයක් සිදුවන්නේ නැහැ චේතනාවක් නැති නිසාමයි. මෙම කර්ම කුසල කුසල කර්ම සෑම එකම සිදුවන්නේ අවිද්‍යාව පසුපසින් පසුපසින් ක්‍රියාත්මක වන නිසා. අවිද්‍යාව පක්ෂා සංඛාරා කියලා මේ අය අහලා තියෙනවා. අවිද්‍යාව නිසා පුඤ්ඤාභි සංස්කාර සිදු වෙනවා එසේම අපුඤ්ඤාභි සංස්කාර සිදු වෙනවා. අවිද්‍යාවයි මෝහයයි කියන දෙක එකක් නෙවෙයි. අවිද්‍යාව කියන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධයක් නැති බව. මෝහය කියන්නේ මුලාව ස්වરૂපේ. දැන් අකුසල කර්ම වල නිතරම වාගේ එන চৈতසික ධර්මයක් තමයි මෝහ চৈতසිකය. මේ දන්නා කයින් සිදුවන අකුසල කර්ම තියෙනවා කානාතිපාත, අලින්නාදාන, කාමේශමික සාචාර කියලා තුනක්. වචනයෙන් සිදු කරන අකුසල කර්ම හතරක් තියෙනවා. මුසාවාදා ප්‍රසනා වාචා පරිසා වාචා සංකප්පලාපාත ඉතින් සිදුවන අකුසල කර්ම තුනක් අවිද්‍යාව ඒ කියන්නේ දැඩි ලෝභය ව්‍යාපාදය එලෙසින්ම වැරදි මිත්‍යා දෘෂ්ටිය මේ සෑම අකුසල කර්මයන් සිදු කරන විට මූලික වන්නේ ලෝභ දෝෂ මෝහ කියන අකුසල මූල ධර්මයන් මේ කියන්නේ මේ මෝහය කියන එක ඇත්තෙන්ම අවිද්‍යාව නෙවෙයි ඒක මුලා කරන ස්වභාවය. අවිද්‍යාව කුසල කර්ම වල තිබෙන ධර්මයක්. කුසල කර්ම සිදු කිරීමට අවිද්‍යාව පත්‍ය වෙනවා. ඒකයි අවිද්‍යාව පත්‍ය සංඛාර කියන්නේ. එතකොට මේ අකුසල කර්ම සිදුවන විට නිතරම නිරන්තරයෙන්ම මෝහයේ යෙදෙනවා. ලෝභ සහගත අකුසල කර්මයන් සිදු කරන විට ලෝභය සහ මෝහය එක්ව යෙදෙනවා. දේශ සාගත ප්‍රශ්න කර්මයක් යෙදෙන විට කරන විට දේශය සහ මෝහය එකවර යෙදෙනවා. සමහර අවස්ථාවලදී සමනක් ඔය බුදුපසේ බුදු ඒ වගේම ධර්මයේ මහරහත් මහන්සියලා සංඝ රත්නය වෙන්නේ සංවල සැක උපදින විට මෝහය පමණක් යෙදෙන බව පොත්පත්වල දක්වලා තිබෙනවා. එතකොට මේ අකුසල කර්මවල සාමර්ථ භාවයක් නැත්නම් මහා සාවද්‍ය භාවයක් අල්ප සාවද්‍ය භාවයක් සඳහා පවතින්නේ සමහර කර්මයන්ට ප්‍රබල සමහර කර්ම ප්‍රබල නැහැ කියන එකයි අල්ප සාවද්‍ය මහා සාවද්‍ය කියන්නේ. ඒක රඳා පවතින්නේ ඒ අපසල කර්මයේ සිදු කරන විට සිත තුළ ජනිත වන ලෝභ දෝෂ මෝහ කියන ඒ කුසල අපසල මූලයන්ගේ තියෙන බැඳි අනුභවය මත ඊට අමතරව ඒ අපසල කර්මයේ සිදු කිරීමට යොදා ගන්න ලබන උත්සාහය මත ඒකත් සමතරව අකුසලයට බඳුන් වනවා නම් යම් කිසි කෙනෙක් ඒ බඳුන් වන කෙනාගේ ಗುಣ ಗುಣ සම්පත්තිය මතත් අකුසලයක් අඩු වැඩි වෙනවා. සාමාන්‍යයෙන් දෙක සංස්කෘතයකට කළ දෙයකට වඩා මිනිස්යෙකුට කරපු අකුසලයක් ප්‍රබල වෙනවා. මනුෂ්‍යයන් මතමින් සීල සම්පන්න කෙනෙකුට කරපු අකුසලයක් දුස්සීල කෙනෙකුට කරපු අකුසලයකට වඩා ප්‍රබල වෙනවා. මේ විදිහට ඒ අකුසලයේ බඳුන් වන පුද්ගලයාගේ ගුණ සම්පත්තිය මතත් අකුසලයක් මහා සාවාදී අකුසාවාදී භාවයට පත්වන්නට පුළුවන්. කුසල පැත්තෙන් කතා කරන විට මේ අය දන්නා කුසල කර්ම 18ක් තිබෙනවා. ඒ කුසල කර්ම 18 අතරින් දාන සීල භාවනා කියන ප්‍රධාන වශයෙන් කොටස් තුනක් දානයේ සීලේ භාවනාවයි. ඒක අමතරව තවත් කර්ම දෙකක් තියෙනවා අපසායන වෙයියාවක් කියලා. අපට ආයන කියන්නේ ගරු බුහුමන් කළ යුතුයි ගරු බුහුමන් සත්කාර කිරීම. බුද්ධ රත්නයේද ධර්ම රත්නයේද සංඝ රත්නයේද ගරු බුහුමන් කළ යුතුයි. දෙමාපියන්ට ගුරුවරුන්ට ගරු බුහුමන් කළ යුතුයි වැඩිහිටියන්ට ගරු බුහුමන් සත්කාර කළ යුතුයි. ඒක කුසල කර්මයක්. දෙයියාවත් කියන්නේ වතාවත් කිරීම. ඒ වතාවත් කිරීමත් සමාජයේ දෙමාපියන්ට ඒ වගේම වැඩිහිටියන්ට අසනීප වූ අයට ආගන්තුකයන්ට සංගරත්නයේ ප්‍රදේශා මේ වේයාවස්ය අපසායන කියන මේ කුසල කර්ම දෙක අර සමාජයෙන් ගිලිහි ගිය ධර්ම දෙකක් බවට පත් වෙලා කරන්නේ හැමදේම බොහෝ දෙනෙක් කුසල කර්ම සිදු කරන විට සිතන්නේ එය දෙන කෙනෙකුට කරන අනුග්‍රහයක් වශයෙන් දැන් උදාහරණයකට යම් කෙනෙක් දානයක් දෙනවා නම් හිතන්නේ ඒ දාණය ලැබෙන පුද්ගලයාට කරන අනුග්‍රහයක් අපි මේ කරන්නේ තමා තමාටම මේ යහපතක් කරගන්නවා කියන සිතිවිල්ල බොහෝ දෙනෙකු තුළ නැහැ. ඔය දාන භංග සූත්‍ර වැනි සූත්‍රවල දක්වලා තියෙන අබුදුරජාණන් වහන්සේ අදෝෂෙන් තිරසක් කටකට යන්න කියන දෙයක් දුන්නොත් ඒ වගේ ශේගුණයක් ආපසු තමාට ලැබෙනවා කියලා. දුන් දේ වගේ ශේගුණයක් දුන් ආකාරයට අනුකූලව ශේගුණයක්. හොඳ දෙයක් දුන්නොත් හොඳ දෙයක් ලැබෙයි, ප්‍රිය දෙයක් දුන්නොත් ප්‍රිය දෙයක් ලැබෙයි, යහපත දෙන අහක දාන දෙයක් දුන්නොත් අහක දාන දෙයක් නෙවේ. අග්‍ර කොටසක් දුන්න තන්ද කොටසක් ලැබේ. මේ දුන් ආකාරයට අනුව තේසන් සතෙකුට යමක් දුන්නොත් සිය ගුණයක් ලැබෙන බව දාන විභංග සූත්‍රයේ දක්වා දෙනවා. ඒ වගේම දුස්සීලව පුත්තජනේකට යමක් දුන්නොත් දහස් ගුණයක් ලැබෙනවා කියලා කියනවා. සීලවන්ත පුත්තජනේකට දුන්නොත් දසදහස් ගුණයක් ලැබෙනවා කියලා ඒ සූත්‍රයේ දක්වනවා. මේ බුද්ධ ශාසනයෙන් පරිබව වූ ආරම්භල මේ බුද්ධත්ව ජීවිත වලින් ඈත් කරලා කාමයන්ගෙන් ඈත් කරලා වෙන කෙනෙකුට දුන්නොත් යමක් කෝටි ලක්ෂයක් ලැබෙන බව දක්වා තිබෙනවා. සෝවාන් වීම සඳහා පිළිවෙත් පුරුණ කෙනෙකුට යම් කිසි දෙයක් පරිත්‍යාග කළොත් අසංකීය අත්මීය සංඛ්‍යාව මෙතට ඒ කියන්නේ බෑ ප්‍රමාණය මෙතට ඒ කියන්නට බැරි තරම් දෙයක් සමාජය ලැබෙනවා ඒක ප්‍රතිපාක වශයෙන්. එතකොට දාන දීම තුළින් ඇත්ත වශයෙන්ම ඒ දෙන අයට කරන අනුග්‍රහයක් නෙමෙයි සිදුවන්නේ සමා සමාටම කරගන්න යහපතක් ඒක බොහෝ දෙනෙක් දන්නේ නැහැ. මේ වෙයියාවත් අපසාන කියන දේවලුත් එහෙමයි. වතාවත් දරු බුහුමන් කලේ ඒ දරු බුහුමන් කරන්නේ යන අයට කරන අනුග්‍රහයක් වශයෙන් නෙවෙයි. දරු බුහුමන් දැක්වූ අයට දරු බුහුමන් ලැබෙනවා. වතාවත් පිළිවෙත් කරපු අයට සමාත් ඒ තත්ත්වයටපත් ඒ තත්ත්වයටපත් වන අවස්ථාවකදී ඒ වතාවත් පන්තිමේ ලැබීමට සුදුසුකම් ලබන්නේ බවට පත් වෙනවා. එම නිසා කුසල කර්ම සිදු කරන විට නිරන්තරයෙන්ම කල්පනා කරන්න දෙන්නේ මේක අපානුත් කරන දෙයක් නෙවෙයි තමයි සමාතම කරගන්නා දෙයක් කියලා. මේ කුසල කර්ම පහ දාන සීල භාවනා අපචාන වේයාවත් වලට අනුතරව තව කුසල කර්ම දෙකක් තියෙනවා අපේ ජීවිතෙන් අනුමෝදන් වීම කියලා. බොහෝ දෙනෙක් තින් අනුමෝදන් වෙනකොට මේ ලෝකීය தত্ত্বෝ දෙනවා ඒවා අපින් අනුමෝදන් වෙනවා කියලා අනුමෝදන් නේම අනුමෝදන් වුණාට මේ මනුෂ්‍යයන්කින් අනුමෝදන් වන්නට බෑ. මනුෂ්‍යයෙක්ගෙන් අනුමෝදන් වෙනවා නම් අන් අය කරන පින් දැකලා සතුටු වෙලා ඒ පින හා සහභාගී වෙලා සිටින් හෝ ඒක අනුමෝදන් වෙනවා නම් කරන විටම ඒ පින අනුමෝදන් වන්නට පුළුවන්කම ලැබෙනවා. එහෙම නැත්නම් පිනක් කළාට පස්සේ යම් කෙනෙක් ඒක සමාජයට ප්‍රකාශ කරනවා නම් නැත්නම් ලියා දක්වනවා නම් අන්න ඒ ප්‍රකාශ කිරීම ලියා දැක්වීම තුළින් මේ පුණ්‍ය කර්මය මෙලෙසින් මෙලෙසින් සිදු කරන්නට ඇත කියලා සංස්කාර පිට තුළින් ගලා යාමට ඉඩ දීලා ඒ කුසලයේ තියෙන අනුවැඩි භාවය ගැන සිතලා කොටෙක් දුරට මේ කුසලයේ සිදු කරන්නට වෑයම් කරන්නට ආදී ඇද්දාදී වශයෙන් කල්පනා කරලා අනුමෝදන් වුණොත් ඒ කුසලයේ අනුමෝදන් වන්නට පුළුවන්. නිකන් අනුමෝදන් වෙනවා කියව පමණින්ම අනුමෝදනයක් වෙන්නේ නැහැ. ඊට අමතරව අර සමාව එතන පැන්න කෙනෙක් ප්‍රකාශ කරන්නට ඕන නේද දෙන්නට ඕන මේ මිනිස්යන්ට පින් අනුමෝදන් වන්නට අවශ්‍ය නම් තවත් මිනිස්යන් විසින් කරන ලද ඊට අමතරව තව කුසල කර්ම දෙකක් ධර්ම දේශනා ධම්ම සවන කියලා ධර්ම දේශනා කිරීමයි ධන්නේ ඇසීමයි තවත් කුසල කර්මයක් තියෙනවා දෙක්කෙදි කියලා චිත ඍද්ධි කිරීම වැරදි දෘෂ්ටියෙන් වලින් චිත මුදා ගැනීම මේ කුසල කර්ම 10ට අමතරව ධ්‍යාන අටක් තියෙනවා අට සමාපත්තිය රූපාවචර හතරක් හා රූපාවචර හතරක් කිය. මේ මේ අකුසල අටත් එකතු වුණාට පස්සේ කුසල කර්ම 18ක් වෙනවා. මේ සෑම කුසල කර්මයක්ම ත්‍රිහේතුක කුසලයක් හෝ ද්විහේතුක කුසලයක් වන්නට පුළුවන්. කුසල කර්ම සිදු කරන විට අලෝභයේ අදෝෂයේ අමෝහයේ කියන ඒ කුසල මූල චෛතසික ධර්මයන් යෙදෙනවා. මේ කුසල මූල තුනම අලෝභ සමෝහ කියන කුසල මූල තුනම යෙදෙනොත් ඒකට කියනවා ත්‍රි හේතුක කුසලයක් කියලා. මේ ත්‍රි හේතුක කුසලයක් කොටස් දෙකකට බෙදෙනවා. උත්කෘෂ්ඨ සහ ඕමක වශයෙන්. උත්කෘෂ්ඨ කියන්නේ නිල කුසලයක්, ඕමක කියන්නේ පහත් කියන අදහස. මේ ත්‍රි හේතුක වශයෙන් කරන ලද ඒ කියන්නේ ලෝභයෙන්, දෝෂයෙන්, මෝහයෙන් ඈත් වෙලා ලෝභ, දෝෂ, සමෝහයෙන් යුත් වෙලා කුසලයක් කරන විට මේක ත්‍රි හේතු කුසලයක් වෙනවා ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසලයක් වීමට නම් ඒකේ ඒ කුසලයේ සම්බන්ධ අවස්ථා තුනේදී මතක මනමින් සකසා ගන්නට ඕනේ ඕනෑම කර්මයක් කරන විට කුසල හෝ අකුසල ඕනෑම කර්මයක් සිදු කරන විට අවස්ථා තුනක් තියෙනවා పూర్ව චේතනා අනුසන චේතනා අපර චේතනා යනුවෙන් ඒක දක්වනවා ඒ කුසල අකුසල කර්මයේ කිරීමට පෙර අවස්ථා ඒ කරනු ලබන අවස්ථාව කලාට පසු අවස්ථාව කියලා. මෙන්න මේ අවස්ථා තුනේදීම අලෝභයෙන් අදෝෂයෙන් අමෝහයෙන් යුතුව කටයුතු කළා නම් විශේෂයෙන්ම කුසල කර්මයක් කළාට පසුව සිත මනමින් සකසනන්දමින් අලෝභයෙන් අදේශයෙන් අමෝහයෙන් යුතුව කටයුතු කළා නම් ඒ කුසලයට කියනවා ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසලයක් කියලා. මෙන්න මෙවැනි ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසලයක් මරණ මොහොතේදී සිහිපත් වූ කොට ඒ කුසලයේ ප්‍රතිපාක වශයෙන් ලැබෙන උත්පත්තියේ ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් කියලා පොත්පත් වල දක්වා තිබෙනවා. එවැනි ත්‍රි හේතුක ප්‍රතිසන්දී ලාභයකට පමණක් ගැඹුරු තහන් අවබෝධ කරගන්නට පුළුවන් බව ධ්‍යාන ලබන්නට පුළුවන් බවත් මාර්ගඵල සාක්ෂාත් කරගන්නට පුළුවන් බව එලෙසින්ම පොත්වල දක්වා තිබෙනවා. මේ විදිහට ත්‍රිමේක වශයෙන් කරන ලද කුසලයක් කරන්නට පෙරත් හේතු කරන ලෝභ සමෝහය යුතේ සමන විසත් ලෝභ සමෝහය යන කුසල මූල තියෙනවා ඒ ඒක අමතර කළාට පස්සෙ යම් කිසි විදියකින් වැරදියන්ද මෙන්න මේ කුසලය ගැන සිහිපත් කළා නම් අනේ මම මේ තරම් කුසලයක් මේ තරම් මුදලක් වියදම් කරේ අපරාධය අපරාධ මේ විදිහට මේ අය මේ මේ විදිහට අපි දේවල් කළා කිසිම වැඩක් නැහැ මේ ආදී වශයෙන් ඒ කුසලයේ බාල කරන සිතුවිලි පසුව ඇති කරගත්තා නම් ඒ කුසලය බාල වෙනවා ඕමක භාවයටපත් වෙනවා මේ හේතුන් වශයෙන් කරන ලද කුසලයේ පසුව ඇති කර ගන්නා ලද වැරදි සිතිවිලි සමුදාය නිසා ඒක ක්‍රියේතුක ඕමක කුසලයක් බවට පත් වෙනවා. මෙන්න මෙවැනි කුසලයක් මරණ මොහොතේදී පිළිපත් වූහොත් ඔහුගේ උත්පත්තියේ විශේෂිත උත්පත්තියක්. හේතුක කුසලයක් කලේ පසුව කළ වැරදි සිතිවිලි මාලාව නිසා පසුව ඇති කර ගන්නා ලද වැරදි සිතිවිලි සමුදාය නිසා ඒක ද්වේෂයක උත්පත්තියක් වෙන දෙන කුසලයක් බවට පත් වෙනවා. ඒ විවේක ප්‍රොත්පත්ති ලාභයේ කුට උසස් දැනුම් අවබෝධ කරගන්නට බැරි බව ධ්‍යානයක් පොතේ භාවනා කරලා ලබන්නට බැරි බව පොතේ කොමුණ කාලයක් භාවනා කළත් මාර්ගඵලයක් සාක්ෂාත් කරගන්නට නැති බව පොත්පත්වල දක්වා තිබෙනවා. අපි මේ ඉදිරිපත් කරන්නේ පොත්වල දැක්වෙන කාරණා. එවැනි විවේක ප්‍රතිලාභයකට ගැඹුරු ධර්මයක් අවබෝධ කරගන්නට බැහැ. හරියට ගැඹුරු ධමයක් දුන්නොත් එහෙම ඒක හරකුම් පිට හකුරු පැටවුවා වගේ වෙන ක්‍රියාවක් වෙනවා. කොතෙක් හොඳ හකුරු හරකුම් පිට පැටවුවත් හරකුන්ට ඒකේ තියෙන මිහිර දැනගන්නට හැකියාවක් නෑ. වැඩි පටවන්ත පටවන්ත බර වැඩි වීමෙන් ඌ පීඩිත භාවයකට පත් වෙනා වෙනා ඒ හැර වෙන දෙයක් නෑ මේ ද්විහේතුක ප්‍රතිලාභිකයන්ට කරන ලබන ධර්ම දේශනා ඒ වගේම ඔවුන් ගන්න ලබන උත්සාහයත් නිකන් මගේ යන සඳහා නිරර්ථක වෙන අවශ්‍ය අපිට යන්නත් පුළුවන් වෙනවා. ඒක පාරමී වෙනවා. ඒ ජීවිතේදීම මාර්ගඵල නිර්වාණ වෙන දේවල් අවබෝධ කිරීමේ ධ්‍යාන ලබා ගැනීම සෝසඥාම් දහම් අවබෝධ කර ගැනීමට අපහසුත් වෙන බව පොත්පත්වල දක්වා තිබෙනවා මේවා පොතේ සත්‍යයද කියලා මා කියන්නේ අසත්‍යද කියලා මා ප්‍රකාශ කරන්නේ නැහැ පොත්වල තියෙන දැක්වෙන කරුණු ඒ ආකාරයෙන් ඉදිරිපත් කිරීමක් අප මේ කරන්නේ එතකොට මේ අය දැනගන්නට ඕන ත්‍රි හේතුක කුසලන ආකාරයෙන් කුසල් සිදු කිරීමයි. ඒ කරන ලද කුසලයේ ත්‍රි හේතුක ඕමකතාවයටපත් නොකර ගන්නටත් කටයුතු කර ගන්නට ඕන. මේවා ඉගෙන ගැනීමේ ප්‍රතිඵලය ඒකයි. යම් හේකින් කුසලයක් කරන විට අලෝභ අදෝස අමෝහ කියන කුසල මූල හේතු තුනෙන් අමෝහය කියන ඒ ප්‍රඥාව යෙදෙන්නේ නැත්නම් ඒක දී හේතුක කුසලයක් නා දී කියන්නේ දෙක කියන එක හේතු දෙකයි තියෙන්නේ. අලෝභ අදෝස කියන දෙක පමණයි. මෙන්න මේ කුසලයක් ඒ දී හේතුක කුලයේ කුසලයක් ඕමක සහ උත්කෘෂ්ඨ සහ ඕමක වශයෙන් කොටස් දෙකකට බෙදන්නත් පුළුවන්. අර උත්කෘෂ්ඨ කියන්නේ උසස් ඕමක කියන්නේ පහළ. ඒ දී හේතුක කුසලයක් කරලා ඒ කරාට පසුවත් ඒ කියන්නේ මනසේ සිටිනේ පවත්නවා නම් ඒ කියන්නේ පෙර පසු අවස්ථා දෙකම යහපත් වශයෙන් මේ කුසලයේ සම්බන්ධයෙන් පවතිනවා නම් වැඩි වෙලේ වැඩි විදියට සිටිවිලි පවත්වන්නේ නැත්නම් මේක දීහේතුක උත්කෘෂ්ඨ කුසලයක් වෙනවා. ඒ කුසලයක් මරණ මොහොතේ තේපත් වුණොත් ඒකෙන් ලැබෙන ප්‍රතිසන්දියක් දීහේතුක ප්‍රතිසන්දියක් බවයි පොතේ දක්වා තිබෙනවා. අර ත්‍රිහේතුක ඕමක කුසලයෙන් ලැබෙන ප්‍රතිඵලයක් දීහේතුක උත්කෘෂ්ඨ කුසලයෙන් ලැබෙන ප්‍රතිඵලයක් ප්‍රතිසන්දජනක වශයෙන් බලන විට එකයි මොකද්ද දීහේතුක ප්‍රතිසන්දියක්. සීලේතික ඕමක කුසලයෙන් ලැබෙන ප්‍රතිසන්දියට වඩා දීහේතුක උත්කෘෂ්ඨ කුසලයෙන් ලැබෙන ප්‍රතිසන්දිය දෙකම දීහේතුක වුවත් දීහේතුක ප්‍රතිසන්දියක් වුවත් මේ දීහේතුක කුසලයේ උසස් ගන්නට පුළුවන් ටිකක් ඒක වෙනස් කන් තිබෙන්නට පුළුවන් නමුත් ඒ කිසියෙකුටවත් අර ධ්‍යාන මාර්ගඵල ලබන්නට ගැඹුරු දහම් අවබෝධ කරගන්නට බැරි බවයි සත්‍යය දක්වා තිබෙන්නේ. යම් මේකෙන් මේ දීහේතුක කුසලයක් කරලා පස්සෙ වැරදි විදිහට ඒ ගැන සිදුවනා අනේ මං කරගත්ත මෝඩකම අනේ මෙච්චර මං වියදම් කළා මේ මිනිස්සුන්ටත් මෙහෙම මෙහෙම මම කළා නේද මේගොල්ලෝ හාමුදුරුවෝ කියලා අපි මෙහෙම මෙහෙම කළා අපරාධ මෙහෙම දේවල් කළා අන්න එතන ඉන්න අය එහෙම කරනවා කියනවා මම දන්නේ නැහැ ඒක ප්‍රකාශ කරනවා එතකොට එහෙම කරනකොට අර කුසලයේ ඕමක භාවයටපත් වෙනවා අන්න එවැනි කුසලයක් මල්ලි මොහොතේ සිහිපත් වුණොත් එන ඒකින් ලැබෙන ප්‍රතිසන්දිය අයිමේ පිට ප්‍රතිසන්දියක් අර මනුෂ්‍ය ලෝකයේ උපදිනකොටම අංග විකලව උපදින සත්‍යෝ මේ දැකලා ඇති මිනිස්සු දැකලා ඇති. ඒ වගේම කෙලකදු මිනිස්සු දැකලා ඇති. උත්පත්තියෙන්ම සහජයෙන්ම මුක්ත භාවයට පත් වී සිටින සමහර මිනිස්යන් දැකලා ඇති. මේ අය එකදලා තියෙන්නේ මේ අහේතුක ප්‍රතිසන්දය ලාභයෙන් වශයෙන්. ඒ ඇයි කිසිම දහමක් ගැඹුරු දහමක් අවබෝධ කරන්නට බැහැ නිවන් මඟ යන්නට බැහැ. ඒ නිසා කොට කරනකොට මේ විදිහට ලෝකෙන් අදවසින් නමෝයෙන් නිවෙන්නට ඕනේ. ඒ වගේ මේ අවස්ථා තුනේදීම పూర్ව චේතනා, මුත් චේතනා, අපර චේතනා කියන අවස්ථා තුනේදීම සිත මනසේ සකසා ගන්නට පුරු පුරුදවන්න ඕනේ. ඊට අමතරව කුසල කරන විට විශේෂයෙන්ම සලකන්න ඕනේ සංහා දිට්ඨි මානවලින් සිත මුදාගෙන කුසල කිරීම. බොහෝ දෙනෙක් කරන්නේ ලෝකයට පෙන්වන්න මානවික කුසල. ඒ කුසල කිසිසේත්ම පාරමී ධම් බවට පත් වෙනවා. ඒක විශේෂයෙන්ම දක්වා තිබෙනවා බාරමී ධර්මයේ භාවයට පස්සන්නට කුසලයක් කරනවා නම් සංහාරයෙන් ඈත් වෙලා දික්තියෙන් ඈත් වෙලා මානෙන් ඈත් වෙලා අමතක යුතු බව. එසේ මානෙ විසීලා සංහාමෙන් විසීලා කටු කුසලයක් කළොත් ඒක ත්‍රිහේතුක කුසලයක් වන්නේ නැහැ ප්‍රතිසංගයත් ඒකෙන්ම ත්‍රිහේතුක හෝ අහේතුක ප්‍රතිසංගයක් වන්නට ඉඩ තිබෙනවා එම නිසා ඒ සංහා දිට්ඨි මාන වලින් සිට ඇමදාගෙන අලෝභ බව සමෝහ කියන කුසල මූලයන් මේ සිට පුරවාගෙන ඒ වගේම ඒකට පසු අවස්ථා දෙකේදීම මනමින්සිත සතසාගෙන කුසලයක් කරනවා නම් කලින් පසුවත් ඒ කුසලයේ ගැන මනමින් සිහිපත් කරනවා නම් ඒ කුසලයේ ප්‍රියේට උත්කෘෂ්ඨ කුසලයක් කරනවා කරපු කුසලයෙන් මහත්ඵල මහාන් සංසතයෙන් දෙන කුසලයක් තමයි කරදස්සා වෙනවා මේවා දැනගැනීමේ ප්‍රයෝජනය ඒ ආකාරයෙන් කටයුතු කිරීමට මේ පුරු පුරුදු වෙන එකයි ඒකේ නැතුව මේවා අහලා පැත්තකට වීසි කරනවා නම් මේ ධර්මයේ ඇසීමෙන් ඇති වැඩක් නැහැ ඒ මේ කුසල වල උසස් පහත් භාවයේ මහා මහත්ඵල මහානිසංස භාවයේ බොහෝ දුරට සඳහා පවතින්නේ මේ කියපෝ අලෝභ අදෝ සමෝහ කියන කුසල මූල තුනේ තියෙන වැඩිලක් භාවයේ මත එක කරුණා. ඊට අමතරව ඒ කුසලයේ සිදු කරන විච සිදුවන තව ශ්‍රද්ධා ප්‍රඥා වෙන වෙනත් চৈতසික ධර්ම. ඒ চৈতසික ධර්මයන් වේ තිබෙන අඩු වැඩි භාවය මත කුසලයේ තියෙන මහත්ඵල මහානිසංස භාවය වැඩි වෙනවා. ඊට අමතරව කුසල් කරන පුද්ගලයාගේ චිත තුළ පවත්නා වූ සීල සමාධි ප්‍රඥාගෙන ගුණධර්ම මත ඒ කුසලයක් ඉතින් කුසලයෙන් ලැබෙන ප්‍රතිඵලය අනුව ගන්නට පුළුවන්. ධම්මයෙන් කුසලයට දැන් දානයක් දීම ඒ වගේම වතාවක් කිරීම දරු බොහොමන් කිරීමෙන් කුසලයකට බඳුන් වන පුද්ගලයාගේ ගුණ අධිකනම් ඒ තුළිනුත් ඒ කුසලයේ මහත්ඵල මහානිසංස වෙනවා. විශේෂයෙන්ම අර මා කලින් කිව්වේ දාන විභංග සූත්‍රයේ ත්‍රිසංකප්පෙට දුන්නට වඩා නෙවෙයි. අටවචන සෝවාන් ඵලයේ වස්තාවස්සත් කෙනෙකුට කරන ප්‍රතිඵලයක් තියනවා නම් කුසලයක් තියනවා නම් ඒකේ විපාකයේ අසංකේයයි අපමණයයි කියලා. කුසලපත්තේ වගේම තමයි අකුසල පැත්තත්. අකුසල වශයෙන් යම් කිසි අඩුවකින් ආර්යයෙකුට යම් කිසි විදිහකින් කෙනෙක් කවල හරි බැලුවා නම් නැත්තම් වැරදි කියන වචන හරියට කළා නම් වැරදි දෙද ක්‍රියාවක් හරි කළා නම් ඒකෙන් ලැබෙන ප්‍රතිපාකයක් අසංකේයයි අපමණයයි කුසල පැත්තට පමණක් නෙවෙයි ඒක අකුසල පැත්තටත් එකසේම බලපාන ධර්මයක් එනිසා මේ භාවනා වලට සහභාගී වෙන අය කුසල කුසල ගැන මහා අවබෝධයකින් යුතුව ඉහළම ප්‍රතිඵලයක් ලැබෙන ආකාරයෙන් කුසල කිරීමට පුරුදු වන්නට ඕන මේ කුසල මේ මේ කර්ම කුසල අකුසල දෙකෙන්ම පොදු වචනයක් ගන්න කියන්නේ කර්ම විපාක දෙන ආකාර අනුව කොටස් හතරකට පොත්පත්වල බෙදා දක්වලා තිබෙනවා. ධනස උපස්සම්බක උපපීඩක උපඝාතක වන්නේ පද හතරක් තිබෙනවා. ධනද කියන්නේ උත්පත්තියක් නැවත ප්‍රතිසන්දියක් වෙන දෙන කුසලයක්. කුසලයකට ධනක කර්මය කියලා කියනවා. අකුසලයකට ධනක කර්මය කියලා කියනවා. කුසල අකුසල නැවත උත්පත්තියක් දෙන කුසල අකුසල කර්මය ධනකයි. මේ කුසල මේ ජනක කර්ම ශක්තිය ලබා දෙන්නේ කර්ම පතයක්මයි. කර්මයේ වෙනම දෙයක් කර්ම පතේ තවත් දෙයක්. දැන් අපි උදාහරණයක් ගමු සතෙක් මරන්නට සිතනවා කෙනෙක් ඒක කර්මයක් බවට පත් වෙනවා. ඒක කර්ම පතයක් බවට පත් ගන්නවා. ඒකෙන් කතා නැරුවොත් එහෙම ඒ ප්‍රාණ භවයට අදංගු හේතුම කර්ම සම්පූර්ණව ඒක කර්ම පතයක් බවට පත් වෙනවා. විශේෂයෙන්ම කයෙන් සහ වචනයෙන් පිට කරන දේවල් සිතින් මාත්‍රයෙන් පමණක් කර්ම භාවයට පත්වන්නේ ඒක සිදු කරන්නට ඕන කර්මපත් භාවයට පත්වන්නට. නම් සිතින් කරන සමහර අකුසල කුසල ඔය ලෝක අභිඥා ව්‍යාපාර මිත්‍යා දෘෂ්ටි වැනි සිතින් කරන අකුසල සිතින් කරන ඒ වගේම කුසල තියෙනවා. ඒ ඒවා සිතින් මාත්‍රයෙන් සමහර විට කර්මපත භාවයට පත්වන්නට පුළුවන්. මෙන්න මේ කර්මපත භාවයට පත් වූ කර්මයක් මරණ මොහොතේ සිහිපත් වෙනකොට පොත්වල දක්වා තිබෙන කර්ම නිමිත්තක් වශයෙන් හෝ කර්මයක් වශයෙන් හෝ ගති නිමිත්තක් වශයෙන් හෝ ඒ එළඹ සිටින බව. කර්මයක් වශයෙන් එළඹ සිටිනවා කියන්නේ ඒකක කර්මයේ මරණ මොහොතේ සිහිපත් වෙන අකුසල දුණක් අපසලුවක්. කර්ම නිමිත්තක් වශයෙන් එළඹ සිටිනවා කියන්නේ කොසලක හෝ අකුසල කර්මයේ සිදු කිරීමට යොදා ගන්නා ලද යම් කිසි උපකරණයක් හෝ යම් කිසි දෙයක් මනසට නැගෙනවා. උදාහරණයක් වශයෙන් මල් පහන් පෙනෙන්න පුළුවන් මල් පහන් පිළීම කුසල කර්මයක් යම් කිසි කෙනෙකුට කර්ම නිමිත්තක් වශයෙන් ඉදිරිපත් වෙනවා නම් මල් මොහොතේ. සතෙක් මරණ කෙනෙකුට ඒ සතාගේ මලකුණ දිස්සන්නට පුළුවන්, ලේ දිස්සන්නට පුළුවන්. මේ විදිහට කුමක් හෝ කර්ම නිමිත්තක් වෙන්න සිටින බව දැක්කේ. එහෙම නැත්නම් දස නිමිත්තක් වෙන්න සිටිනවා. දස නිමිත්ත කියන්නේ උපදින ස්ථානයේ පිළිබඳ නිමිත්තක් අපාය ලෝකදින අයට නිින්දට පේන බව බොහෝ දෙනෙක් කියනවා. දිව්‍ය ලෝකවල උපදින අයට බොහොම හොඳ දක්ෂණ දැක්වෙන බව දැක්වෙනවා. මේ කර්ම කර්ම නිමිති ගත නිමිති වශයෙන් මරණ මොහොතේදී ඒකමක ධර්මයක් තුනෙන් එකක් එළඹ සිටියාට පසුව එහි එල්ලීගෙන සමාගයේ සිත පවතිනවා. ඇත්තෙන්ම මේ කර්ම කර්ම නිමිති ගත නිමිති අරලා ගැඹුරු ධම් දේශනා අපි මේ ප්‍රතිනින් කරලා තියෙනවා. කර්ම විඥාන, අபிසංඛාර විඥාන, පුත්‍යංග විඥාන ආදී විස්තර කරමින් එවැනි ධර්ම ධර්ම දේශනා නෙවෙයි දැන් මේ ප්‍රකාශ කරන්නේ පොත්පත්වල දැක්වෙන සරල කාරණා. එතකොට කර්ම නිමිත්ත නැත්නම් කර්මයක් ගත නිමිත්තක් වෙනද සිටියාට පස්සෙ එහි එන්නේගෙන සමාගයේ සිට තුළ මරණ මොහොතේ සිටිවිලි ගලාගෙන යනවා. ඒ ගලාගෙන යන විට මරණය සිදු වෙනවා. ඒ ගලාගෙන ගියේ සිටිවිලි කුසල නම් හොඳ තැනකට අකුසල නම් නරක තැනකට උපදිනවා. ඒ කුසල කර්මය නැත්නම් කුසලෝ අකුසල කර්මය කුසලෝ අකුසල කර්ම නිමිත්ත ජනක කර්මයක් බවට පත් වෙනවා. මෙසේ ඉපදෙන සත්‍යයට මේ ආකාරයෙන් මේ ජීවිතේ පවත්වාගෙන යෑමට උපකාර ධර්ම ළඟා වෙනවා නම් ඒ උපකාර ධර්ම ළඟාගෙන ළඟා ළඟා වන්නේ උපස්සම්බක කර්මයේ අනුග්‍රහයෙන්. ඒ කියන්නේ මානසික වශයෙන් එකතුනා නම් ඔහුට නොඑක්ෂක සම්පත් ලැබෙනවා, රැකී රැස්සා ලැබෙනවා, හදිසි ධන ලාභ ලැබෙනවා, කීර්තිත සංසාර ලැබෙනවා, ජීවත් වීමේ පහසුකම් සැලසෙනවා. මේ සියල්ලක්ම සිදුවන්නේ කලින් කරන ලද උපකාර කර්මයක් උපස්සම්බක වශයෙන් උපකාරක ධර්මයක් වශයෙන් එළඹ සිටින බැවින්. මෙසේම මේ මෙලොවදී උපදින සත්‍යයට බොහෝ විට පීඩාවලට බඳුන් වන්නට සිදු වෙනවා. රෝග පීඩා නිරන්තරයෙන් ඇති වෙනවා සමහර විට සතුරු කරදර පීඩා නන්දහබ කරදර වැනි දේවල් වලට පැටලෙන්නට සිදු වෙනවා අමනුෂ්‍යයන් වැනි සත්වෝ නිතර නිතර කරදර කරන්නට පටන් ගන්නවා මේවා සිදුවන්නේ අතීතයේ කරන ලද අකුසල කර්ම වල විපාක වශයෙන් බොහෝ විට ඒ අකුසල කර්ම හෝ කුසල කර්ම අවුත් අර ඒ පවත් ඉදිරි ජීවිතයට පීඩා සිදු කරනවා නම් ඒක උපපීඩක කර්මයක් බවට පත් වෙනවා මෙදෙසින්ම මේ සත්‍ය අනිරසින් ඉපදලා මෙලෙසින් උපකාර ලැබගෙන ලබාගෙන ජීවත් වෙමින් ඒ වගේම උපපීඩක සම්මේලන සිටින නොඑක ආකාරයෙන් පීඩා දුක් විඳින්න ඉඳලා සමහරට අකාලේ මිය යන උපඝාතක කම්යක් වෙනද සිටිනවා මරණය සිදුවන ආකාර හතරක් බව පොත්වල දක්වා තිබෙනවා කම්මත්තය ආයත්තය උභයත්තය අකාලය කියලා කර්මයේ ප්‍රවීමෙන් කෙනෙක් මැරෙනවා ආයත සේවීමෙන් තව කෙනෙක් මැරෙනවා දෙකම සේවීමෙන් තව කෙනෙක් මැරෙනවා දැන් මනස ලෝකේ නම් අදා කාලේ හැටියට ආයත උදන්වක් හෝ ඊට මඩක් වෙනින් වෙන්නත් පුළුවන් ඒ කාලේ ඉඳලා මරණයටපත් වෙනවා නම් ඒක ආයතයේ මරණයක් සමහර විට කෙනෙක් කුසල කර්ම සිදු කරනට ප්‍රාර්ථනා කරන්නට පුළුවන් මගේ වයස අවුරුදු 50කට යන්නට ප්‍රථමයෙන් මගේ මරණය සිදු වේවා මහලෙල ජීවත් වන්නට මට අවශ්‍යකම නැහැ මේ ආදී වශයෙන් ප්‍රාර්ථනා සබාවන කුසලයක් සිදු කළා නම් මේ කුසලයෙන් මේ ලෝකේ පහළ වුණා නම් මිනිසෙක් වශයෙන් ඕ ඒ ප්‍රාර්ථනාවේ අනුව අවුරුදු 50 60කදී මිය යන්නට පුළුවන් ඒක කර්මයේ සේවීමෙන් සිදුවන මරණයක් නැත්නම් මේ ආශය කර්මයේ දෙකම ගෙවීමෙන් මරණයක් සිදුවන්නට පුළුවන් සමහරට අකාලේ හදිසි අනතුරුවාදී මේ යන්නට පුළුවන්. ඒ මේ යන්නේ ඇත්ත වශයෙන්ම අර කලින් කියපු උපඝාතක කර්මයක් එළඹ සිටින නිසා. ජීවිතේ පවත්වන්න දෙයක් නැහැ ජීවිතේ කඩා සිඳ දින දමනවා. කර්මයේ විපාක සත්‍ය එළඹ සිටිනවා. එම නිසා මේ ජනක උපස්සන්නක උපපීඩක උපඝාතක වශයෙන් කර්මයේ පළදෙන ආකාරයෙන් කර්මයේ කොටස් හතරකට බෙදලා පොත්වල දක්වා තිබෙනවා. මේ ඉපදෙන ඉපදීම ලබා දෙන ජනක කර්මය ඒ මරණ මොහොතේ එළඹෙන ආකාරයක් තියෙන අකල්ම නියාමයක් තියෙනවා. ඒකත් කොටස් හතරකට බෙදලා පොත්වල දක්වනවා. ඒක තමයි දර්ශාසන්නාචින් කටස්සා වශයෙන් දක්වන්නේ. මේ මරණ මොහොතේ ඉතිපත් වෙන ජන කර්මයෙන් කොටස් හතරකට ඉතිපත් වෙන ආකාරයන් බෙදා දක්වා තිබෙනවා. ගර්භ ආසන්න ආචින්න කටස්සා වශයෙන්. ගරුක සංඥා කියන්නේ ප්‍රබලම සංඥා. අපසල දැක්කෙන් කතා කරනවා නම් පංචානන්තරය පාප කර්මයේ වැනි නැත්නම් ආරෝපාද කර්මයේ වැනි අපසල සංඥා. මා මැරීම කියා මැරීම රහතන් වහන්සේ කෙනෙක් මැරීම වැනි පංචානන්ත කර්ම පංචානන්තරේ පාප කර්මයක් සිදු කරලා තිබෙනා නම් ඒකට කිසිම පිළියමක් නැහැ මරණ මොහොතේදී ඒ කාන්තයෙන් මේක ඉදිරියට එනවා මේක රැපෙන්න එක්ක අපසල කන්නේ පිළිම උද්දතියට ඇදගෙන යනවා යම් කෙනෙක් ආලෝකවාද කර්මයක් කරලා තියෙනවා නම් ඒ ආලෝකවාද කර්මයට පිළියම් යොදන්නත් පුළුවන්. එහෙම පිළියම් යොදාගත්තේ නැති ආලෝකවාද කර්මයක් කරලා තියෙනවා නම් ඒ පේනවා ගරු කර්මයක් වශයෙන් මරණ මොහොතේ ඉදිරියට ඒකාන්තයෙන්ම දුගති ගාමී වීමට ඒ අකුසලයේ හේතු වෙනවා. මේ ධාමතර කුසල පැත්තෙන් කතා කරනවා නම් යම් කිසි කෙනෙක් ධ්‍යානක සත්‍යපදවාන තිබෙනවා නම් මේක පිළිහෙන්නේ නැතුව පවත්වා ගන්න තිබෙනවා නම් ඒ ධ්‍යාන චිත්තය මරණ මොහොතේ ඉදිරිපත් වෙන අනිත් සියලුම කර්මනේ යටපත් කරගෙන ධර්ම කර්මයක් වශයෙන් ඉදිරිපත් යනවා. එසේ ධර්ම කර්මයක් නැත්නම් මරණ මොහොතේ මැරෙන්නට ඔන්න මෙන්න කියා තියෙන විට මරණ ආසන්න කාලයේ කර කර හෝ කී කියා හෝ සිත සිතා සිටින ලද ආසන්න කර්මයක් එළඹ සිටිනවා. මරණ මොහොතේ කරන ලද ආසන්න කර්මයේ අනුකූලවයි බොහෝ විට මරණය සිදුවන්නේ මොකද ධර්ම කර්ම බොහෝ විට බොහෝ දිනක තුල නැති නිසා. එබැවින් බොහෝ මුළු ජීවිත කාලය පුරාම අකුසල කර්ම සිදු කර පුද්ගලයෙක් වුවත් ආසන්න මොහොතේ කුසල කර්ම සිදු කළ සුගතිගාමී වෙනවා. මුළු ජීවිත කාලය පුරාම බින්දහම් කර කර හිටපු කෙනෙක් වුවත් මරණ මොහොතේ ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් යුතු අකුසල කර්මයක් සිහිපත් කරන හේතාන්තෙන් දුගතිගාමී වෙනවා. අර අවුරුදු ගණන් දෙකේ කරපු කුසලයේ යටකරගෙන ආසන්න මොහොතේ ගන්න කුසලයේ අකුසලයේ ඉදිරිපත් වෙනවා. ඒක නිසා මේ අය කල්පනා කරන්න ඕනේ මැරෙන මොහොතේදී සිත මැනෙන සකසා ගන්නට. මැනෙන්න යන කෙලෙස්ගේ ආසන්න කර්මය යහපත් කර දීමට. මේ ගරුක කර්මත් ආසන්න කර්මත් කියන කොටස් දෙකම නැත්නම් මේ ජීවිතයේදී නිරන්තරයෙන් පුරුදු පුහුණු කොට ඇති ආචින්න කර්මයක් මරණ මොහොතේදී පත්‍යයක්. නිතරම පුරුදු පුහුණු කරන කර්ම ඒකත් නැත්නම් මේ සංසාරේ කවදා හෝ දවසක කරන ලද කුසලයක් හෝ අකුසලයක් සිහිපත් කරන්නට පුළුවන්. සමාජ කල්ප අසංකීයකට පමණ ඈත කරපු කුසලයක් හෝ අකුසලයක් කරන්නට පුළුවන්. පටත්තාපන්නයක් වශයෙන් මරණ මොහොතේ ඉදිරිපත් වෙනවා. මේක තමයි ඒ කර්ම ඥානය. මරණ මොහොතේදී කර්ම ඉදිරිපත් කරන ආකාරය ඒ කර්මයන්ට අනුකූලවයි. අර ජනක කර්මයේ තුලින් නැවත උත්පත්තිය වෙන දෙන්නේ. මේ කර්මන සම වශයෙන් මෙතන මේ කාල වශයෙන් බෙදලා. ඒ කියන්නේ ප්‍රතිවිපාක දෙන කාලන සමහර කුසල අකුසල කර්ම තිබෙනවා මේ ජීවිතේදීම ඵල දෙන දේවල්. විත්ත ධම්ම වේදිනීය කුසලෝ අකුසල කර්ම. බොහෝ දෙනෙක් පිළිගන්නා නිරෝධ සමාපත්තියෙන් දවස් 7ක් වැඩ සිට නැගී සිට කෙනෙකුට දානයක් හැම දුන්නොත් ඒ ජීවිතේදී මේක ඵල දෙනවා කියන්නේ. මේ අභිධර්ම ක්‍රමයේ හැටියට කුසලයක් හෝ අකුසලයක් සිදු කරන විට චිත්ත වීති ශාක්‍යයක් ගලාගෙන යනවා. සෑම චිත්ත වීතියකම වගේ යමස්සිත බහුල වශයෙන් බොහෝ විට හතක් යෙදෙන බව දක්වා තිබෙනවා. ඒ ජමස්සිත හතෙන් පළවෙනි ජමස්සිත ඒකාන්තයෙන්ම ධිත්ත ධම්ම වශයෙන් මේ ජීවිතයේදීම ඵල දෙන බව දක්වනවා. ඒ කියන්නේ කුසලයක් හෝ අකුසලයක් කළා නම් මේකෙන් හතෙන් එකක් දිෂ්ඨ ධර්ම වශයෙන් මේ ජීවිතයේදී උපල දෙන්න පුළුවන්. මේ කෙනෙක් මේ අය අතරින් කෙනෙක් යම් කෙනෙකුට බැන්න කියලා හිතන්නේ. ඒ බැනීමේ අකුසලයේ හතෙන් එකක් සමහර විට ඒ මොහොතේම පල දෙන්නට පුළුවන්. ඉතින් මේ ජීවිතයේදී මේ ජීවිතයේදී පල දෙන්නට නොලැබෙන මේ ධිට්ඨ ධම්ම වේදිනී කුසල කර්ම සියල්ලම අවශ්‍ය යනවා. සමහර කුසල කර්ම හෝ අකුසල කර්ම දෙනවා දෙවන ජීවිතයේදී ඒකාන්තයෙන්ම ඵල දෙනවා උපපජ්ජලයේ දිනේ කර්ම වශයෙන් ඒවා දක්වනවා දෙවන ජීවිතයේදී අර කරුණ කර්මයක් ප්‍රතිසංවිඥානික වශයෙන් ඊළඟ පිටින්නත් පුළුවන් නැත්නම් ප්‍රවෘත්ති විපාක වශයෙන් වෙනත් කර්මයක් දෙවන ජීවිතයේදී නොවනවාම ඵල දෙන්නත් පුළුවන් අභිධර්මයේ හැටියට නම් අර ජවන් සිත් හතින් හත් වෙනි ජවන් සිතේ ඒකාන්ත වශයෙන්ම දෙවන ආන භාවයේදී පළදෙන බව ඒ පොත්පත්වල විදහාගත් වෙනවා. ඒ එතකොට පළවෙනි ජවන්සිතත් හත්වෙනි ජවන්සිතත් මේ භවයේ දා ඊළඟ භවයේදී පළදෙන කුසල අක්ෂර කර්ම වෙනවා. ඒවා පළදුන්නේ නැත්නම් ඒ සියල්ලම අවෝසී භාවයට පත් වෙනවා. තව කර්මයක් තියෙනවා අපරාපරිය වේදනීය කර්ම කියලා. ඒ කියන්නේ ඒ අකුසල හෝ කුසල කර්මය වැඩෙනවා මන්ත්‍රයේ දක්වාම දිව යන අවස්ථාව ලැබෙන විදස එළියට විපාක ගෙන දෙනවා. සමහර විට කල්ප අසංඛ්‍ය අසංඛ්‍ය ගානකට පෙර කරපු අකුසල කර්මයක් වුණත් ඒ කර්මය නැත්නම් කුසල කර්මයක් වුවත් ඒ අකුසල කුසල කර්මය විපාක දීමට සුදුසු අවස්ථාවක් ලැබෙන සිටින විකතම එළඹ ඒක විපාක දෙන්නට පටන් ගන්නවා අපරාපරිය වේදනීය කර්මයක් වශයෙන්. තව කර්ම වර්ගයක් තියෙනවා අහෝසි කර්ම කියලා. අහෝසි යනවා. කුසලවත් අකුසලවත් ඒවට ප්‍රතිපාදයක් දෙන්නේ නැතුව සේවි අහෝසි යනවා. අර කලින් කියපු දිත්ත ධම්ම වේදිනිය කර්මත් උපපද්ද වේදිනිය කර්මත් ඒ පිළිවෙලින් පළවෙනි ධාතිය දෙවෙනි ධාතිය පළ දුන්නේ නැත්නම් ඒ වාසියල්ම අහෝසි වෙනවා. ඊට අමතරව යම් යම් අකුසල උපසල කර්ම වලට පළදෙන්නට අවස්ථාවක් නැදී යාම කියන අහෝසි යනවා. තවත් අපසර උපස අපසර කර්ම තිබෙනවා මාර්ගඵල වලින් එකක් තේන්නේ සයවි අහෝසි යන අහෝසි යන දැන් සෝවාන් වූ කෙනෙක් සිටිනම් ඔහු මේ සංසාරයේ යම්සා අපායගාමී අපසර කර්ම සිදු කරලා තියෙනවා නම් ඒ සියලුම අපායගාමී අපසර කර්ම සෝවාන් ඵලයට පත්වන විටම සම්පූර්ණයෙන්ම අහෝසි යනවා අනාගාමී සත්‍යයට යමක්පත් වෙනවා නම් මේ කාම ලෝකයේ සැපදුක් වීමට කාම ලෝකයේ ඉපදීමට යම්තාක් අකුසල කර්ම මේ ජීවිතයේ මේ සංසාරයේ කරලා තියෙනවා නම් ඒ සියලුම කුසල අකුසල කර්ම සේවි අහොච්චලේ යනවා. රහත් වෙන විට ප්‍රතිසංවිධානක සියලුම කුසල අකුසල කර්ම සම්පූර්ණයෙන්ම සේවය. අහොච්චී භාවයටපත් වෙනවා. මේ විදිහට මේ කර්මයේ පළදෙන කාලානුවත් මේ කර්මයේ බෙදා දක්වනවා. මේ ධනතර කර්මයේ පළඳ නිස්සාන වශයෙන් මේ කර්මය හතර ආකාරයෙන් විස්තර කරනවා සුගති දුක්ගති වශයෙන් අකුසල කර්ම වලින් ඒකාන්ත වශයෙන් මහේතුක ප්‍රතිසන්දිය ගෙරෙනවා හතර අපාය ඒ අපාය ප්‍රේත ලෝකයේ ත්‍රිසංග්‍රෝණී සහ අසුරනිකායේ කියන හතර අපාය ඒ අකුසල පැත්තෙන් කුසල පැත්තෙන් කතා කරන විට ධ්‍යාන ලොවන සෑම කුසලයක්ම කාමාවචර කුසල. ධ්‍යාන නොවන සෑම කුසලයක්ම කාමාවචර කුසල. ඒ කාමාවචර කුසල තුنين කාම ලෝකයක ප්‍රතිපාක දෙන දෙයක්. මනස ලෝකේ, ජීව ලෝකේ නැත්නම් සමහර අමනුෂ්‍ය සත්‍තාපවල වෙන තැන්වල. ඒ වගේම ධ්‍යාන සිත් කොටස් දෙකකට බෙදෙනවා අර කලින් කියවාසේ රූපාවචර සහ අරූපාවචර වශයෙන් රූපාවචර ධ්‍යාන වලින් රූපාවචර බ්‍රහ්ම ලෝකවල අරූපාවචර ධ්‍යාන වල ධ්‍යාන වලින් අරූපාවචර බ්‍රහ්ම ලෝකවල උත්පත්තිය සාසත උපාදින දෙමින් ඒක විපාක දෙනවා. මේ විදිහට ඒ විපාක දෙන ස්ථාන වශයෙන් ස්ථාපනය පොත්පත්වල දෙදා විස්තර කොට දක්වා තිබෙනවා. මේ විවිධ ආකාරයෙන් විස්තර කරන ලද මේ කර්මය පරදෙන ආකාරයේ විපාක දෙන ආකාරය අත්වශයෙන් අපට සිතන්නට බෑ ඒ තරම් මේක සංකීර්ණ ධර්මයක්. දැන් බුදුරජාණන් වහන්සේ බුදු වුණාට පස්සෙ ධර්ම දේශනා කරන විට මම බොහෝ අවස්ථාවලදී පිටියමක් ඇදෙනවා නැත්නම් පිටියමාවක් ඇදෙනවා බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කිරීම නතර කළා එතන ඉන්න සරිත් සාමුදුරන් හෝ වෙන කාට හරි ඒ උසස් ස්වාමීන් වහන්සේ නමකට මෙතන සිට මේ ධර්මයේ දේශනා කරන මම සැපදෙනවා ඇලෙනවා කියලා ඇලෙනවා. මේක අපදාන කාර්යයේ දක්වා දෙනවා මේ අකුසල කර්මය කුමක්ද කියලා. බෝධිසත්ව භූමියේදී මේ මාළුව රැසක් අල්ලා සිටිනවා දැක්කාට පසු අද නම් හුඟක් මාළුව අල්ලා සිටිනවා කියලා සතුටු වෙලා තිබෙනවා. එක සතෙක්වත් මරව නෙමෙයි. මරණ ලද මාළුවන් රාශියක් දැකලා අද නම් ගොඩක් මාළුව අල්ලා තිබෙනවා කියලා සතුටු වෙලා තිබෙනවා. ඒ සතුටු වීමේ අකුසල කර්මයේ කලින් බුදු වෙලා ලෝකයාට නිවන් මඟ හෙළි පෙහෙළි කරමින් දෙවියන් සහිත මනුස්සයද බ්‍රහ්මයන් සහිත සකල ලෝකය වතුරක් වාසේ සත්‍යයටම පරාවර්තනය කරන්නට නැතුව ධර්මයක් දේශනා කරන විටදී පවා අර අපතන කර්මයේ ඉදිරියට ඇවිත් ඒ ධර්ම දේශනාව නවත්වීමට තරම් ඉසරදයක් නැත්නම් කොන්දමාවක් වෙන්දයක් ඇති කිරීමට ඒ අපතන කර්මය සමත් වෙලා තියෙනවා. හිතන්නේවත් බෑ එවැනි සුළු අපතන කර්මයන් මේ තරම් දුරට ප්‍රබල වශයෙන් විපාක දෙනවා නේද? මේ අය දන්නවා බෝසත් බෝධි මූලයේදී උන්වහන්සේ පාරමී දහම් පූර්ණේ කරපු ආකාරය මහා මොහොතේ ජලයේ පරදවා ඉගේ තියෙන දී දන් දීලා තියෙනවා. මොහොතේ ජලයේ තිබුණාම කොයි තරම්ද කියලා හිතා බලන්න ඒ තරම් ප්‍රමාණයක් ඉක්මවා යන්නද මේ දන් දෙන්න නම් කොපමණනම් මේ දන් දෙන්නට ඇද්ද? මහා පොළවේ පස් පරදවා මස් දන් දීලා තියෙනවා මේ බෝධිසත්ව මූලයේදී. නිකන් හිතලා බලන්න මහා පොළවේ පස් පරදවා තිබා අක්ෂරයක පස් පරදවා මස් දන් දෙන්න නම් කොයිතරම්නම් ජීවිත පරිත්‍යාගයක් ගන්නට සිදු වෙනවද කියලා. ඇහැේ අහසේ සංපරදවල ඇස් දන් දීලා දෙනවා. මේ ආදී වශයෙන් දෙන ලද දානය කෙතෙක්ද කියලා නිමතන්නද බෑ බෝසත් මූලයේදී. ඊට අමතරව සීලය ආරක්ෂා කරලා භාවනා කරලා ප්‍රඥා වඩලා දීර්ණය වඩලා උපේක්ෂා වඩලා මේ ආදී වශයෙන් සම්පූර්ණ සමතෙන්සත් පාරමී ධර්මයන් සාරාංශ කල්ප ලක්ෂ්‍යයක් විසේ පූර්ණය කළා. ඊට පිළිවෙන්න ගත්තාට පසුව එයින් පෙර 16 සංඝ කල්ප ලක්ෂයකුත් ඒ පාරමී දහම් පූර්ණය කළා. එසේ එසේ පාරමී පුණ්‍ය ශක්තිය මේ මේ මිස්තරයට වඩා ලොකු පාරමී පුණ්‍ය ශක්තියක්. එසේ පාරමී පුරාගෙන යන බුදුරජාණන් වහන්සේ කාශ්‍යප බුද්ධ ශාස්ත්‍රයේදී කාශ්‍යප බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කළ දැන් ප්‍රකාශයක් මේ මුළු මහා නතර මොන බුද්ධත්වයක්ද කියලා. ඊට පස්සේ ඒ වරදට සමාව අරගෙන ඒ බුද්ධ ශාසනය පැවිදිලා ඒ බුද්ධ බුදුරජාණන් වහන්සේගෙන් කාශ්‍ය බුද්ධ රත්නේ මේ නියත වෙන ලබාගෙන ඊට පස්සේ බුද්ධ ශාසනය පිළිගෙන යන විට දිව්‍ය ශිලා උපදලා බුද්ධ ශාසනය නගා සිටීමේ නොඑක ආකාරයෙන් කටයුතු කරලා තිබියදී බුදු වෙන්න යන විට අය අවුරුද්දක් තිස්සේ අර කරන ලද සියලුම කුසල කර්ම යටපත් කරගෙන අර එක අකුසල කර්මයේ ඉදිරිපත් වෙලා අය අවුරුද්දක් තිස්සේ අතිශයින් දුෂ්කර වූ ප්‍රතිපදාවක් අනුගමනය කරන්නට සිදු වුණා දුෂ්කර ක්‍රියා කරන්නට සිදු වුණා හිතල බලන්න සාගාසංගේ කල්පලක්ෂත්‍යයේ පොන්ලද පුණ්‍ය ශක්තියන බලපුවාම ඒ කුසල ඒ කරපු වචනේ කොයිතරම් සුළු දෙයක්ද කියලා අපට නම් හිතෙන්නේ නමුත් අවුරුදු 6ක් තිස්සේ ප්‍රතිවිපාකයේදී අත්දකින්නට සිදු වුණා. මේ අපේ බුදුරජාණන් වහන්සේ තරම් දුෂ්කර ක්‍රියා කරපු බුදු කෙනෙක් මෑතකදී සිද්ධාකට පහළ වෙලා නැහැ. බුදුරජාණන් වහන්සේලාගේ අභිනිහාරයන් දක්වන සූත්‍ර පාඩ තිබෙන විශේෂයෙන්ම සද්දුදුරජාණන් වහන්සේලාගේ ඒ සෑම බුදු කෙනෙක්ම මේ ඒ එදෙන විදිහට උක්‍රව තපස් පූර්ණේ කරලා නැහැ. සමහර අය දුෂ්කර ක්‍රියා කරලා තියෙන දවස් 6යි. වැඩිම කාලේ මාසය. අපේ බෝධිසත්වයන්ට පමණයි එවැනි අවුරුදු 6ක් සිටී අතිශයින් දුෂ්කර ප්‍රතිපදාවක් අනුගමනය කරමින් ඒ අත්කලමතාන් යෝගයේ පුහුණු කරන සිදුවන්නේ කුමක් නිසාද? අර කියන ලද එක වචනයක් නිසා. හිතාගන්නට පුළුවන් ද කර්ම විපාක කොයි ආකාරයෙන් පළ දෙනවයිද කියලා. අපි කර්ම කරනකොට නම් මේවා ගැන පොඩ්ඩක් අස්තීපත් කරන්න. නමුත් විපාක දෙන්න ගියාට පස්සේ තමයි විපාකල ශක්තිය තේරුම් ගන්නේ. කර්ම විපාකෝ වික්ෂවේ අචින්තියෝ මහණෙනි මේ කර්ම විපාක සත්‍ය කියන එක අචින්තියෝ චින්තිය ධර්මයක් නෙවෙයි සිතාගත හැකි ධර්මයක් නෙවෙයි නකින්තේක ඕනෙන හිතන්නටත් එපා යම් චින්තෙන්තෝ උම්මාදස්ස විගාතස්ස භාගීයස්ස යම් කෙනෙක් මේ කර්ම විපාක සත්‍ය කුලී ආකාරයෙන් පල දෙනවාද කියලා නැවත නැවත සිහිපත් කරන්නට ගියොත් ඔහු වෙනසට පීඩාවටපත් වෙනවා නැත්නම් චිත්ත විඝාත භාවයකට උන්මාද තත්යකට පත්වන්නට පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තිබෙනවා. එම නිසා මේ කර්මවල විපාක ශක්තිය දෙනදෙන ආකාරයේ තියෙන ප්‍රබල භාවයේ තේරුම් ගැනීම පමණක් ප්‍රයෝජනවත් වෙනවා ඒ කර්ම විපාක ඵල දෙන්නේ කොහොමද කියන එක හිතන්නට යන නිෂ්ඵල ක්‍රියාවක් වෙනවා. කර්ම විපාක ප්‍රතිසන්දේ සහ ප්‍රවෘත්ති විපාක වශයෙන් කොටස් දෙකක්. අර ජනක කර්මේ මා විස්තර කරන කීව ප්‍රතිසන්දියක් වෙන දෙනවා කියන්නේ. නැවත ඉදීමක් ගැන දැන කර්මයක් කියන එකට ප්‍රතිසන්දී ජන විපාකය කියලා කියනවා. ඒ ප්‍රතිසන්දී ගෙන දුන්නාට පසුව ඇති වෙන යක්ඛා කුසල අකුසල කර්මවල විපාක වලට දෝෂ විපාකය කියලා කියනවා. අපිට එකක් පමණක් පැහැදිලිවම තේරුම් ගන්නට පුළුවන්. අකුසල කර්ම වලින් කවදාවත් ඉෂ්ඨ විපාකයක් නොලැබෙන බවත් කුසල කර්ම වලින් කවදාවත් අනිෂ්ඨ විපාකයක් නොලැබෙන බවත් බුදුරජාණන් වහන්සේ මධ්‍යම නිකායේ බෞද්ධ සූත්‍රයේ වෙන සූත්‍ර දිනය දක්වලා තිබෙනවා. මේ මේ කවදාවත් මහණෙනි කාය විස්තරයක් වලින් ඉත්තෝ කාන්තෝ මනාපෝ විපාකයන් වැඩි කියන දේ සිදු වන්නේ නැහැ. අට්ඨානමේ තම වික්‍රේ යනම පාසෝ යම් කාය විස්තරයක්ස ඉත්තෝ කාන්තෝ මනාපෝ විපාකන් නිබ්බතේ යාති මේ සංතහනම් විජ්ජතිය. මේ අකුසල කායික වාචික මානසික ක්‍රියාවලින් ඉෂ්ඨෝ කාන්තෝ මනාපෝ යහපත්ෝ විපාකයක් ලැබෙයිද ඇතිදෙයිද කියන එක මේ සංතහනා විද්‍යතේ කවදාවත් සිදු නොවන දෙයක් කියලා. එලෙසින්ම උන්වහන්සේ වදාළන මේ සූත්‍රයේ මාඨාන මේ සම්වික්‍රේ යනමකාසෝ යම් කාදුක්කත් සමංගී සංවිධානම් සම්පච්චය කායත් වේදා පරම්මරණ අපායන දුද්දතින් අසරකංකර සබ්බ සංකංකතින් ලෝකං උප්පජ්ජේය මේ සංඛානං විද්‍යතියේ මේ අපසල කර්ම සිදු කිරීම තුළින් කායික හෝ වාචික මානසික ක්‍රියා සිදු කිරීම තුළින් මරණයෙන් පස්සේ සුගතිය උපදී කියන එක කවදාවත් මහන්නේ සිදු නොවන දෙයක්. එම නිසා මේ අපසල කිරීමේ තියෙන ප්‍රබලතාවය කියන තියෙන අවධානය මැනවි තේරුම් අරගෙන සුදු හෝ අපසලයක් පිටතනින් ජනිත වීම ඉඩදී කටයුතු කිරීමට යෝගාවචනයන් පුරුදු පුහුණුවන්නට ඕනේ. පුළුවන් තරම් කුසල් සිදු කරන්නට ඕනේ. ඒවන් ජාතින මච්චේන කත්තබ්බං කුසලම් බවං කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. පුළුවන් තරම් කුසලන රැස් කරන්නට ඕන. අවිද්‍යාව ප්‍රබලම් කරගෙනයි කුසල කරන්නේ. නමුත් අවිද්‍යා නිස්සාය අවිද්‍යම් පදහත අවිද්‍යාව මිශ්‍රය කරගෙනයි අවිද්‍යාව අයින් කරන්නේ. මේ නිසා පුළුවන් තරම් කුසල කරන්නට ඕන. භාවනා කිරීම පමණ ප්‍රමාණවත් වන්නේ නැහැ. භාවනා කිරීමේ කුසල එක් කුසලයක් පමණයි. තේරෙනවා මනසිකේ දක්වාම යම් කෙනෙකුට සැප සම්පත් ලැබෙන්නේ ඇත්ත වශයෙන්ම තමා කරනද කුසල් වල ඉෂ්ඨ විපාක වශයෙන්. මිනිසා පුළුවන් තරම් දාන ආදී පුණ්‍ය කර්මයන් සිදු කරන්නට ඕනේ. අපචායන විද්‍ය අවශ්‍ය වෙන කුසල කර්මයන් සිදු කරන්නට ඕනේ. භාවනා කරනයි කියලා ඒ ටික පමණක් කරලා සෑහීමකට පත් වීම සුදුසුමයි. ඒකේ කරත කෙනෙකුට අවස් නිර්වාණ ධාතුව ලබන්නට පුළුවන් සංසාරයේ වටින තාක්කල් සැප සම්පත් භුක්ති විඳින්නට බෑ සමහර විට නිරෝගී භාවය වෙන දේවල් ලැබෙන්නේ නැහැ. ඒ නිසා පුළුවන් තරම් කුසල කරන්නට ඕනේ. මේ කුසල කුසල කර්මවල විපාක දෙන ශක්තිය අඩු වැඩි කරන හේතු 8ක් තිබෙනවා. සෑම දෙයක්ම කුසල කුසල කර්මවලින් සිදු වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. කුසල කුසල කර්මවල විපාක දෙන ශක්තිය අඩු වැඩි කරන කරුණු අටක්. ගති සම්පatti ගති විපatti කාල සම්පatti කාල විපatti උපදේශ සම්පatti උපදේශ විපatti ප්‍රයෝග සම්පatti ප්‍රයෝග විපatti වශයෙන් මේක දක්වා තිබෙනවා. ගති සම්පatti ගති විපatti කියන කරුණු දෙක උපදින ස්ථානයට අනුකූලව සමහර කුසල අකුසල කර්ම පළ දෙන්නේ නැහැ පළ දෙන්නට අවස්ථාවක් ලබන්නේ නැහැ දැන් උදාහරණයක් කියමු අපි දිව්‍ය ලෝකයේ දෙවියෙක් වශයෙන් කෙනෙක් ඉපදුනාම යම් කිසි කුසල කර්මයක් තුළින් දෙවියන්ට කිසිම ජරාවක් නෑ අපිවම ලෙඩවන්නේ වියාදියක් නෑ ඒ වගේම මේ ත්‍රිසං සත්‍ය දිව්‍ය ලෝකවල නෑ මේ ප්‍රේතයන් යක්ෂයන් භූතයන් යන අමනුෂ්‍යෝ පෞකාරාමනුෂ්‍යෝ දිව්‍ය ලෝකවල නෑ ඒ අයගෙන් පීඩාවක් පවතව දෙවියන් ලැබෙන්නේ රෝග පීඩා ලැබෙන්නේ ජරාවට පත් වීමෙන් පීඩා ලැබෙන්නේ ඒ එවැනි උපපීඩක කර්ම විපාක දීමට ඇතනම් අර දිව්‍ය ලෝකයේ ඉපදීමේ ගති සම්පත්තිය නිසා ඒ කුසල කර්ම අකුසල කර්ම කිසිවක් ඉදිරියට අවු ඵල දෙන්නේ නැහැ ගති සම්පත්තිය ඉදිරිපත් වෙන නිසා. දැන් අපාය වෙන සත්ත්ව ලෝකවල උපදින සත්‍යයන් අනන්තවත් අකුසල වගේම කුසල කරලා පිළිගන්නවා. ඒ ප්‍රවෘත්ති විපාක වශයෙන් ඵල දෙන්නට කුසල උන්ලඟ තිබෙනවා. නමුත් අපායේ සිටින තාක්කල් කිසිම කුසල කර්මයක් කරන පිට ඔවුන්ට ඒක පිටක්වන්නේ නැහැ. ඒ උන්ට සැප සම්පතක් ලබා දෙන්නේ නැහැ. මුළු ජීවිත කාලයම එක තප්පරයක්වත් නැතුව දින්නෙන් පිච්චි පිච්චි දුක් වන්නට සිදු වෙනවා. ඒකත් විපත්‍ය නිසා. මේ ගති සම්පත්‍ය සහ ගති විපත්‍ය අනුවත් කර්මයක විපාක දෙන ශක්තිය සඳහා තියෙනවා. සමහර කන්න කාල සංපත්ති කාල විපත්ති අනුව විපාක දෙන්නට හෝ නොදෙන්නට පුළුවන්කම ඇති කර ගන්න. සමහර කාල තියෙන අසුභික්ෂ කාලය, අපත් කාලය, හොඳ කාලය. මෙවැනි කාලවලදී යම් හේකින් අකුසල් කර්ම කරපු කෙනෙකුට වත් හොඳින් ජීවත් වීමේ ශක්තිය තිබෙනවා. මොකද අර කාල සම්පත්තිය තිබෙන නිසා. බඩමනාදී ලාභයි, කාලයේ සුභික්ෂයි, ඕනතරම් බඩු තිබෙනවා. ඉතින් පහසෙන් ලබා ගන්නට පුළුවන් වෙන ඒ කාල සම්පත්තිය නිසා ඔවුන්ට පහසෙන් ජීවත් වෙන්න පුළුවන් වෙනවා අකුසල කර්ම තිබුණා. අකුසල කර්ම නැගී සිටින්නේ. සමහර කාල තියෙන විපත්ති කාල, යුද්ධ කාල, කලකෝලාහල කාල, දීක්ෂණ කාල, ඒ වගේම රටේ අධික නියම් මෙන්න ධම්මතර වෙන සුවිසනම් වැනි අධික වශයෙන් පවතින මේ හානිකර දායක සත්‍යයන් ඇතිවන විට කුසල කර්ම කරලා තියෙන කෙනෙකුට උනත් ඒ කුසල කර්ම වල විපාක අත්දකින්නට නැරදී යනවා මොකද අර කාල විපත්කින් ඒවා නැකී යන නිසා ඒවා යටපත් කියන්නේ ඒවා යටපත් යන නිසා ඊට අමතරව උපදිසම්පති සහ උපදීපති කියලා දෙකක් තියෙනවා උපදිසම්පතිය කියන්නේ රූප සම්පතිය යම් කෙනෙක් ලෝකයට පහළ වෙනකොට අනුසී කරන දක්ෂණීය රූපයක් ලැබලා තියෙනවා නම් ඒ උපදි සම්පත්තියේ යුතු පුජ්‍යලේ. එසේ නැති කෙනෙක් උපදි විපත්තියේ යුතු කෙනෙක්. මේ උපදි සම්පත්තියේ නිසා කෙනෙකුට බොහෝ දෙයක කුසල කර්ම ඵල දෙන්නට පුළුවන්කම තියෙන අකුසල කර්ම ඵල නොදී සිටින්නට පුළුවන්කම ලැබෙනවා. හොඳට යහපත් දර්ශනීය ඒ වගේම අන් අය සියතන රූපයක් තියෙන කෙනෙක් ගිය ගියතන පිළිගන්නවා. ඔහුට ගිය ගියතන ගෞරවය ලැබෙනවා. රැකියාවකට ගියත් ඔහුට විශේෂත්වයක් ලැබෙනවා. ඔහුට ගෞරවණකී ලැබෙනවා. විශේෂයෙන්ම සාර්ථකත්වයෙන් වෙන කෙනෙකුට රූප සම්පත්තිය තිබුණා නම් උපදී සම්පත්තිය තිබුණා නම් ඉතා දුප්පත් කෙනෙකුට වුණත් යහපත් සුඛදිවියක් ගත කරන්නට ඒකම උපකාර වන්නට පුළුවන්. මේ උපදී සම්පත්තිය පිහිට දෙනවා. ඒ කාලයේ තුල ඒ උපදී සම්පත්තිය ඒ නිසා ඉදිරියට ඒ නිසා ඔවුන්ට බලවීමට යම් අකුසල ශක්තියක් තිබෙනවා නම් ඒ අකුසල ශක්තිය අයින් වෙනවා. මෙලෙසින්ම තමයි මේකේ ප්‍රතිවිරුද්ධ පැත්ත උපදී විපත්තියේ දකින්නම් දැක්කේ වන ආකාරයෙන් ඊටම අප්‍රිය ප්‍රංශ රූපයක් ගන්න බෑට කෙනෙකුට ඇත්ත වශයෙන්ම සමාධිය තැනක් නෑ. ඔහු ගණන් ගන්න ඔහුට සැලකිල්ලක් ලැබෙන්නේ ඔහුට ඒ කුසල විපාක තිබුණත් ඒවා ඵල දෙන්නට අවස්ථාවක් සමහර විට නොලැබී යන්නත් පුළුවන් අර ප්‍රතිවිපත්තිය නිසා. මේ උපදි සම්පත් උපදිපත්තිය නිසා මේ උපදි සම්පත්තිය ලැබෙන්නේ කලින් තැන් ලද කුසල අකුසල කර්මයන් ගන්න පුළුවන්. ක්‍රෝධයෙන් බයිත වෙලා ඉදිස්ත්‍යයෙන් බයිත වෙලා සිටින පුද්ගලෝ විරූප වෙලා උපදිනවා. ඊට අමතරව දුස්සීලවත්ෙන් කටයුතු කරන පුද්ගලයෝ ජීවුණක් ගැහෙනුණක් සාමුද්‍රුණක් කවරුණක් විරූප වෙලා උපදින්නේ. යම් කෙනෙක් සීල සම්පන්නව කටයුතු කරනවා නම් එලෙසින්ම මෛත්‍රී සහගත සිතින් යුතුව ක්‍රෝධයෙන් ඊර්ෂ්‍යාවෙන් ඈත් වෙලකට පවත්වාගෙන යනවා නම් ඊළඟ භවයේ ඔහුගේ ඇත්ත වශයෙන්ම උපසම්පත්තියෙන් යුතුව කවුරු ප්‍රිය කරන කවුරු ප්‍රති කරන රූප ස්වභාවයේ පිළිබඳ චරිතයක් මේ ආත්ම භාවයක් ලැබෙනවා. මේ කොටස් දෙකම මිශ්‍ර වුණාට පස්සේ සම සම වශයෙන් පාතන හිත වැඩි උපදි විපත්‍යක් නැති උපරි සම්පත් නැති තත්යකට හත් වෙනවා. මේ විදිහට උපදි සම්පත් සාවත විපත්‍ය තුළිනොත් මේ කර්ම වල විපාක දෙන ශක්තිය තරමන් දුරට හෝ නැති යනවා නැත්නම් වැඩි යනවා. තව එකක් තියෙනවා ප්‍රයෝග සම්පත් සහ ප්‍රයෝග එකක් කියලා. ප්‍රයෝගය කියන්නේ නොඑක ආකාර ගන්න උත්සාහයක්. ඒ උත්සාහයන් නිසා සමහර අකුසල කර්ම යට කරන්න පුළුවන් සමහර කුසල කර්ම වල ප්‍රතිපාද තව තවත් වැඩි දියුණු කර ගන්න පුළුවන්. දැන් බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලේ අනුරුද්ධ මහ රහතන් වහන්සේ වැඩ සිටියා. උන්වහන්සේගේ නැගෙන කෙනෙක් සිටියා රෝහිණී කියලා. එයා ආධ්‍යාත්මික ලක්ෂණ රූප ස්වභාවයෙන් යුතු කාන්තාවක් දැකලා ඊර්ෂ්‍යා කරලා නිදන ඇඳට සමබිඩියට ගත්තා. ඇඟ කසන්නට පටන් ගත්ත දිරුපුණ. ඒ අකුසල කර්මය නිසා ඒ රෝහිණී කියන තරුණ කාන්තාවට මුළු ඇඟ පුරාම කුස්තියක් දාලා ඇඟින් වතුර ගලනවා වගේ වෙලා දකින්නම් අප්‍රිය වෙන තත්ත්වයක් උද්ගත වෙනවා. හෙළියටවත් බහින්නේ මෙදෙන්නේ. මේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ මේ කර්ම විපාක සත්‍ය දැකලා ඇයට ප්‍රකාශ කළා මේකේ විපාකයේ ගෙවන්නට නම් ප්‍රයෝග සම්පත්තියක් ප්‍රදා ගන්න මොකද මේ ප්‍රයෝග සම්පත්තියේ වික්ෂුන් වහන්සේලාට දානශාලාවක ආසන පනවලා ඒක පූජා කරන්නේ ආසන පූජා කරන්නේ මේ රෝගණී කල්පනා කරා මගේ මේ කැටට කුණු වෙලා දැන් බුදුදහම මේ ශරීරයට මොන රත්තරන් ආභරණ බලඹලා ඇති වැඩක්ද මගේ තියෙන සියලුම රත්තරන් ආභරණ විකුණනවා කියලා සියල්ලම විකුණලා දානශාලාවක ආසන හදලා ඒ බෙක්ෂන් මහත්වලාට පූජා කළා පූජා කිරීමේ කුසලයේ සිදුවන විටම අර කලින් කරපු අක්ෂර කර්මයේ හේවිදී ශරීරයේ රූප සෝපන්න බද්ධ භාවයට පත් වෙනවා. මේ කයවැඩ සම්පත්තිය තුළින් ඒ අකුසල කර්මයක් යට කරගෙන ඒ අකුසල කර්මයේ විපාක වෙන ශක්තිය යට කරගෙන සිටින්නට පුළුවන් අවස්ථාවක් දැක්කේ. මේ වගේම තමයි අපල මේ කුසල පැත්තේ. කුසල සමහර කුසල කර්ම යටපත් යන අපේ වැරදි විදිහට ප්‍රයෝගයන් ස්ථානයන් යෙදීම නිසා සමහර අකුසල කර්ම තව තවත් තීව්‍ර වැඩි දියුණු වෙනවා. ඒ ලෙසින්ම අර ප්‍රයෝග විපක්තිය යෙදෙන නිසා මේ ආදී වශයෙන් මේ කර්මය විපාක දෙන අවස්ථා ඒ අවස්ථාවන්ට අනුකූලව වෙනස් වන්නත් පුළුවන් මේක පටිසම්භිදා මංගපාලිනේ විස්තර කරලා තියෙනවා. මා මේ දක්වා ප්‍රකාශ කළේ කර්මය ගැන සරල කර්ම කීපයක් පමණයි. බුදුරජාණන් වහන්සේ මධ්‍යම නිකායේ දක්වා තිබෙනවා සූල කම්ම විභංග සහ මහා කම්ම විභංග කියලා සූත්‍ර දෙකක්. ඒ සූල කම්ම විභංග සූත්‍රයේ දැක්වෙන කරුණු මහා කම්ම විභංග සූත්‍රයේ දැක්වෙන කරුණු මේකටම අදාළ කරලා කියන්නට ඕනේ. ඒක අද කියන්නේ දෙලා නැහැ. දැන් හරියටම පැයක් ගත වූ නිසා අප ඊළඟ දවසේදී ඒ සූල කම්ම විභංග සූත්‍රයත් ඊට පස්ව මහා කම්ම විභංග සූත්‍රයත් ප්‍රකාශ කරලා මේ ඇයට කර්මය පිළිබඳ හොඳ දැනුමක් ඇති කර දුන්නාට පසු පුළුවන්කම මේ ඇයි ලැබෙන නිසා උපේක්ෂා භාවනා වැඩිමිට අන්න ඒ අවස්ථාවේදී උපේක්ෂා භාවනා කරන ආකාරය කියා දීමට අපි අදහස් කරනවා. මේ අයගෙන් කැමති කෙනෙක් සිදී නම් නැති කෙනෙක් සිදී නම් මේ සූල කම්මල බංග සූත්‍රය සහ මහා කම්මල බංග සූත්‍රය අරගෙන කියවා බලන්න මජ්ක්‍ධිම නිකායේ අවසාන කොටසේ මේ සූත්‍රය ඇත්තේ. හොඳයි අද මේ දේශනාව අපි මෙතන නිම කිරීමට අදහස් කරනවා මේ ධර්ම ශ්‍රවණය කිරීමේ කුසලයේ කාණ්ඩ වශයෙන්ම ඒ ධර්ම ශ්‍රවණය කළ සෑම දිනක් නිවස සඳහා හේතු වේවා වාසනා වේවා ඒ සෑම දිනක් නිවස සම්පත් වේවා කියන්න ඒ දැන් කවු භවනාවේ නිරත වන්නේ